සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාදස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 නබාතරා කතන්න බගිනියා කතන් නනාති සාලෝහිතේහි කතන්න මිත්තාමත්තේහි කතන් නදේවතාහි කතන් සන සමනක් රාක්මනේහි කතන් මොක්කන්තිකමේතං භගවන්තානං බෝධියාමූලේ සම්බන්නතනානස්ස පටිලාභා සත්තිකා පන්නත්ති යදිදං ලෝක විදුන්ති සාධු සාධු සාධු සද්ධාවන්ත සත්පුරුෂ කාර්මික තින්නතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවත්න රාජෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මයක් දැන් මේ සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට සෝදානම්ව සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඊ타ත්ම අර්ථවත් ධර්මයක් බව ලෝකේ පිළිගත් සෑම කෙනෙක්ම තා ගෞරවයෙන් පිළිගන්න ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේත පවතින්නේ. ඇයි මේ ලෝක ධාතුවේ ඉන්න සෑම කෙනෙක්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ? සත්‍යතාවයකින් යුක්ත ධර්මයක් නිසා සෑම කෙනෙක්ම බෞද්ධ අබෞද්ධ සෑම කෙනෙක්ම සත්‍ය වටහා ගැනීමේ නුවණ දියුණු කරන්න බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම සරුවත්යන් වහන්සේගේ උතුම් ධර්මය පිළිගන්නවා ඒ වාගේම පිළිපදිනවා ඒ වාගේම ආනිසංස පද ලබනවා ලබාගෙන තමන්ගේ ජීවිත ධර්මාන්විත ජීවිතයන් බවට පත් කරගෙන පාරමී ගුණ දිනු කරගෙන බලාපොරොත්තු වන අධිගම ඥානයකින් සාන්ත නිවන් සුව අවබෝධ කරගන්නට මේ බෞද්ධ ධර්මය පිහිට කරගන්නවා කියන එක කාගෙත් පිළිගැනීමක් තියෙනවා අන්නේ පිළිගැනීම නිසායි සර්වඥන් වහන්සේගේ උතුම් ධර්මය ඊ타ත්ම ශේෂ්ඨදායි අරමුණක් බවට පත් වෙන්නේ. මේ ශේෂ්ඨදායි අරමුණෙන් අපි නිසි ප්‍රයෝජනෙ ලබනවා නම් මේ ලබන මොහොතක් ගානේ අපට මානසික සුවයක් තියෙනවා මානසික සනසිල්ලක් තියෙනවා. ඒ සනසිල්ලට හේතු වෙන උතුම් කරුණක් තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල් අරමුණ. ධර්ම ශ්‍රවණය කරන්නේ අපි මෙලව ජීවිතයක් සාර්ථකත්වයකින් ගෙන යන්නට බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට පරණ ජීවිතයක් සාර්ථක අන්දමින් පවත්වා ගැනීමට භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට පරමාර්ථ වශයෙන් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෞතර සනසිල්ලෙන් නිවන් අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පිළිගන්නවා. අන්නේ පිළිගන්න ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුදුරජාණන් වහන්සේගේම උතුම් අවබෝධයෙන් දේශනා කළපු නිසා ඒ සරුවත්යන් වහන්සේගේ උතුම් ගුණයන් අපි නිතර නිතර සිහි කරලා ඒ ගුණයක් අපි මේ සිදු කරන සෑම කුසල් අරමුණකටම එකතු පාදා කරගනිමින් වටිනා අර්ධයකින් යුක්ත ජීවිතයක් ගත කරගන්නට අපට වාසනා ශක්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන ධර්ම ශ්‍රවණී කරන්න සූදානම් වෙන්නේ. එනිසා මේ අවස්ථාවේ අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ සර්වඥන් වහන්සේගේම උතුම් ගුණයක් වශයෙන් පවතින ලෝකවිදු ගුණය පිළිබඳව කෙටි අනුශාසනාවක් පවත්වන්න මේ ලෝක ධාතුවේ තියෙන ස්වභාව ලක්ෂණය නිශ්‍යාකාරවම දේශනා කළ ශාස්ත්‍රෝන් වහන්සේ තමයි අපගේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාරයකට ගෙනහැර දක්වලා හිතා වටිනා ශේෂ්ඨාකාරයකින් විස්තර කරලා තියෙනවා. සංස්කාර ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියලා මෙන්න මේ ලෝකයේ කොටස් තුනකට බෙදා දක්වලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේවා නිසි හැටියටම අවබෝධ කරගත්තේ තමන් වහන්සේගේම උතුම් නුවණින් දැනගත්ත නිසා, දැකගත්ත නිසා කිසිම වෙනසක් නැතුව මේ ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියන උතුම් නාමයෙන් හඳුන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ ගුණය පිළිබඳව දැක්වෙන සූත්‍ර පාඨයක් මම මේ මාතෘකාවේ තැබුවේ. ලෝක විදුන්ති නාමං න මාතරා කතං න පිතරා කතං සර්වඥ රාජෝත්තමයන් වහන්සේට ලෝකවිදූ කියන නාමය තමන්ගේ මෑණියන් වහන්සේ දුන්න පියාණන් වහන්සේ දුන්න නාමයක් නෙමෙයි. නබාතරා කතන්න භගිනියා කතන් මේ නාමය සහෝදරයෙක් දුන්න එකක් නෙමෙයි සහෝදරයක් දුන්න එකක් නෙමෙයි. ඥාතිසා ලෝහිතේහි කතං ඥානේන ඥාතියෙක් දුන්න එකක් නෙමෙයි. න මිත්‍යා මත්තේහි කතං ඥාතිත මිත්‍රාදීන් දුන්නෙක්කුත් නෙමෙයි. න සමන බ්‍රාහ්මණේහි කතං සමනක් බ්‍රාහ්මණයන් දුන්නෙක්කුත් නෙමෙයි. න දේවතාහි කතං දෙවියන් විසින් දුන්නෙක්කුත් නෙමෙයි. එවනම් භාග්‍යතුන් වහන්සේට මේ උතුම් නාමය ලැබුණේ මොක්කාන්තික නේතම් භගවන්තානං බෝධියා මූලේ සම්බන්්‍යත ඥානස්ස පටිලාභා සත්‍තිකා පඤ්ඤති මේ උතුම් ප්‍රඥප්ති නාමය ਸਰවත්‍ය රාජෝත්තමයන් වහන්සේට ලැබුණේ විසි අසංකේය කල්පලක්ෂයක් තුළ පුන්නත පාරමිතා ධර්මයන්ගේ ශක්තියෙන් එදා ධම්මදිය බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාද පරාජය කොට ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යය රමන කොට ඒ බුද්ධත්වයට සමග තමන් වහන්සේට ලැබිච්ච ප්‍රඥප්ති නාමයක් කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අන්නේ දේශනාවට අනුව අපි නුවණින් සලකලා බැලුවොත් මේ ලෝක ස්වභාවය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්නට විසි අසංකේය කල්ප ලක්ෂය තුල තමන් වහන්සේ සම්බුද්ධ ශාසන සම්මුඛ කරගෙන ඊතා වටිනා ශ්‍රේෂ්ඨ ගුණාංග රාශියක් තමන් වහන්සේගේ సంతානිය තුල වර්ධනය කරගෙන පැමිණිලා තමයි මේ අවබෝධය ලබාගත්තේ. අන්නේ ලබාගත් අවබෝධය තමයි මේ ලෝක විදූ ගුණයෙන් දේශනා කරන්නේ. ලෝකයේ තියෙන සැබෑ తত্ত্বය සත්‍වාකාරයෙන්ම තමන් වහන්සේගේම නුවණින් තමන් වහන්සේ අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත්ත වටිනා ධර්මයක් තමයි මේ දේශනාවෙන් කෙට කරලා හඳුන්වන්න තියෙන්නේ. මෙය භාග්‍යතුන් වහන්සේගේ උතුම් මේ ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය කියලා කියනකොට සංස්කාර ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියලා කෝ ලෝකයේ ස්වභාවය පෙන්වන්න කරලා තියෙනවා. ස්කන්ධ ලෝකය කියලා මෙතන සඳහන් කරන්නේ දැන් අපි ළඟ තියෙනවා මේ පංචස්කන්ධ ලෝකයක්. අන්නේ පංචස්කන්ධ ලෝකයේහි ලෝක ස්වභාවය මේ පංචස්කන්ධයෙන් ස්වභාවය භාගතුන් වහන්සේ පැහැදිලි කළා අවබෝධ කරගත්තා මේ පංචස්කන්ධයේ ස්වභාවය තමයි ඇති වෙලා නැති වෙලා යනවා බිනි බිනි යන ස්වභාවය මේ පංචස්කන්ධයේ අන්නේ ස්වභාවය අපි භාගතුන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා මේ ඇති වෙලා පැවිදිලා යන සංස්කාර ලෝකයේ තියෙන ස්වභාවය. සංස්කාර ලෝකයේ කියනකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධයන් හතරක් කොට මේ සංස්කාර ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පෙන්වු කළා. මේක සංසාරගත ස්වභාවයකින් සසර බැඳී පවතින දුක්ඛාරිය සත්‍ය හැටියට මේ ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මේ සංස්කාර ලෝකයේ තියෙන ස්වභාවය තේරුම් ගත්තා. දුක්ඛ සත්‍ය කියන්නේ මෙතන. ඊළඟට මේ ලෝකේ හැදෙන ආකාරය පෙන්වුම් කළා දුක්ඛ සමුදය කියන. මේ ලෝකයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ආකාරය ලෝක නිරෝධය නැත්නම් ලෝකයෙන් ඈතර වෙන තැන අවබෝධ කරගන්නා ඊළඟට ඒ ලෝකයෙන් ඈතර වෙන මාර්ගය ලෝක නිරෝධ උපාය මාර්ගය හැටියට අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත්ත ස්වභාවයේ අනුව මෙතන පංචස්කන්ධේ ස්වභාවය තමයි ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක මේක ලෝකයේ තියෙන ස්වභාවයක්. අපි ඉපදෙනවා මේ පංචස්කන්ධයේ ස්වභාවය තමයි සමුදේ හේතු කරගෙන ඉපදෙනවා. ඒ වගේම නිරුද්ධ පවතිනවා. ඒ වගේම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවය දුක්ඛාරිය සත්‍ය හැටියට ලෝක ස්වභාවය පංචස්කන්ධ ස්වභාවයේ දුක්ඛාරිය සත්‍යයටත් ඒක ඇතිවීම සමුදය සත්‍ය හැටියටත් එයින් නිරුද්ධ වීම නිරෝධ සත්‍ය හැටියටත් ඒ අවබෝධ කරගන්න මාර්ගයේ මාර්ග සත්‍ය හැටියටත් දේශනා කරනවා. දේශනා කරනකොට මේ ලෝකයේ තියෙන සංස්කාර ස්වභාවයේ එක්වැදෑරුම් ලෝකයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ පහදලා දුන්නා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. මේ ලෝකයේ පංචස්කන්ධයේ ඇතුළුව පවතින මේ ලෝක ස්වභාවය පවතින්නේ එක දැරුම් ලෝකයේ ඇටියට ආහාරය උපමා කරගෙන හේතු කරගෙනයි මේ ලෝකේ මේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන එක දැරුම් ලෝකයේ පවතින්නේ ආහාරයේ හේතු කරගෙන කියලා දේශනා කරනවා ඊළඟට දෙක්කඩරුම් ලෝකයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා නාම රූප දෙක. නාමයයි රූපයයි. මෙන්න මේ දෙක දෙවදෑරුම් ලෝකයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා. මේ දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේ නිर्देशපාළියේ දේශනා කළා. ඒ ශ්‍රාවක භාතිසේ බුද්ධ භාසිතයක් හැටියට හරුවත්යන් වහන්සේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේගේම දේශනාවක් හැටියට. එහෙම දේශනාවක් හැටියට අනුමත කරනයි මේ දහම් කරුණු පැහැදිලි වෙන්නේ. එතකොට රූප ලෝකයේ මේ රූප ලෝකයයි නාම ලෝකයයි දෙක ලෝක සංස්කාර ලෝකයේ හැටියට පෙන්වුම් කරනවා. රූප ලෝකයේ හැටියට රූප 28ක් මෙතන පෙන්වුම් කරනවා. නාම ධර්ම හැටියට නාම ධර්මයන්ගේ ස්වභාවය පෙන්වුම් කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආදී වශයෙන් පවතින මේ සුද්ධාස්තක ධර්මයන්ගේ හේතුවෙන් උපාදාන රූපස්කන්ධය වශයෙන් මේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, දිව ප්‍රසාද, කාය ප්‍රසාද, හදය දසක එවාගේම ජීවිතයෙන් දේ රූපය එවාගේම භාව රූප දෙක ඒ වගේම චිත්තද රූප, චිත්තද රූප, ආහාරද රූප වශයෙන් පෙන්වුම් කළා. ආකාශ පරිච්ඡේද රූපයේ ඇටියට ආකාශය ඒ වගේම කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වශයෙන් ලෞතා මුදිතා කම්මඤ්ඤතා වශයෙන් උපචය සම්තති දරතා අනිච්චතා වශයෙන් රූප 28ක් මෙතන රූප වශයෙන් පෙන්වුම් කළා ඊළඟට ලෞකික ලෞකික සිත් 81යි චෛතසික 52යි මෙතන නාම ධර්ම වශයෙන් හඳුන්වලා දුන්නා නාම රූප වශයෙන් දෙවදෑරුම් ලෝකයේ හැටියට. කෙනිසියාකාරව අවබෝධ කරගත්තා. ඊළඟට මේකේ මේ ලෝක ස්වභාවය අනුව ලෝකවිදු ගුණය තුන් ආකාරයකට මේ ස්කන්ධ ලෝකය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. සුඛ දුක් උපේක්ෂා වශයෙන් අපි වින්දනයක් ඇති කරගන්නවා මේ වින්දනයේ අනුව මේ ස්කන්ධ ලෝකයේ තියෙන ස්වභාවය දුක වශයෙන් හඳුනා ගන්නවා සැප වශයෙන් හඳුනා ගන්නවා සැපෙන් දුකෙන් තොරව උපේක්ෂා වශයෙන් හඳුනා ගන්නවා සුඛ දුක් උපේක්ෂා කියන මේ තුන් අඩයරුම් ලෝකයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඊළඟට සතර ආකාර ලෝකයේ වශයෙන් පෙන්눔 කළා. කබඩින්කා ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා කොටස් හතරකින් පෙන්눔 කළා මේ සංස්කාර ලෝකය. පස්ස ආහාරය ය වශයෙන් යම්කිසි අරමුණක් ස්පර්ශ කර ගැනීමෙන් මේක ලෝක ස්වභාවය හැටියට අරමුණු කරගත්තා. ඒ වගේම සිතට එන චේතනා අනුව ලෝක ස්වභාවය අනුව චේතනා කරගත්තා. හිතට දැනෙන අරමුණු අනුව දැනෙන අරමුණු අනුව ලෝක ස්වභාවය තේරුම් කරගත්තා. ඒ වගේම කබලින්කා ආහාර වශයෙන් උදේ දවල් රාත්‍රියට ගන්න ආහාරය යෙන් මේවා පවතින බව ස්වභාවයෙන් තේරුම් අරගෙන හතර වැඩෑරුම් ලෝකයේ හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා හතර ආකාර ලෝකයක් සංස්කාර ලෝකයේ පවතින හැටි. ඊළඟට පංචස්කන්ධ ලෝකය පංචස්කන්ධ ලෝකය කියන්නේ පස් ආකාරයකට මේ සංස්කාර ධර්මයන් සංස්කාර ලෝකය පින්නම් කළා. රූපස්කන්ධය වශයෙන්, වේදනාස්කන්ධය වශයෙන්, සංඥාස්කන්ධය වශයෙන්, සංස්කාරස්කන්ධය වශයෙන්, විඥානස්කන්ධය වශයෙන් මෙන්න මේ පස්සාකාර ලෝක ස්වභාවය සංස්කාර ලෝකය මනමින් දේශනා කළා. මේ දේශනා කරපු නිසා ලෝකවිදු කියලා කියනවා. <clears throat> ඊළඟට හය ආකාර ලෝකයක් අධ්‍යාත්මික ආයතන හය අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ සංස්කාර ලෝකයේ පෙන්눔 කළා. චක්කු සෝත, ගාන, දිව්වා, කාය, මන කියලා මෙන්න ආධ්‍යාත්මික ආයතන 6 ඇතුළත් කොටලා 6 වෙනි 6 ආකාර සංස්කාර ලෝකයේ වශයෙන් පෙන්눔 කළා. මේ පෙන්눔 කරපු ස්වභාවයක් අපි නුවණින් දැනගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකවිදු කියන ගුණයෙන් සමන්නාගත වෙනවා. ඊළඟට සත්තාකාර ලෝකයේ වශයෙන් සත්ත්ව විඥානක් සිටිය මනමින් අවබෝධ කරගත්තා. ඒ කියන්නේ මේ ලෝකයේහි සත්තාකාර විඥාන සිටිය වශයෙන් පවතින ලෝක ස්වභාවය සංස්කාරයන්ගේ හත්දෑරුම් ලෝකයේ හැටියට දේශනා කළා. ඒ හත්දෑරුම් ලෝකය කියලා කියන්නේ නානත්ත් කායා නානත්ත් සම්නී ඒකත්ත කායා ඒකත්ත සම්නී නානත්ත කායා ඒකත්ත සම්නී ඒකත්ත කායා නානත්ත සම්නී ආකාසානානන්තයතනේ විඥානන්තයතනේ ආකින්චන්නායතනේ කියන මෙන්න මේ හත් ආකාරයකට ලෝක ස්වභාවය සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ අත්තදෑරුම් ලෝකයේ ඇටියට සත්ත්ව විඥාන ත්‍ිතිය වශයෙන් පෙන්වන්න කළා දැන් නානත්ත් කායා නානත්ත් සංඤී කියලා කියන්නේ කයත් එක සමාන නැහැ සිතේවිත් එක හා සමාන නැහැ එහෙම පවතින ලෝකයේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකය දෙවිය ලෝකය කියන දෙවිය ලෝක 6 මනුස්ස ලෝකය ඒ වගේම සතර අපාය කියන මේ සත්‍යයන්ගේ ස්වභාවය භාගතුන් වහන්සේ දේශනා කළා කයනොත් එක හා සමාන නැහැ, සිතනොත් එක හා සමාන නැහැ කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකත් කාය ඒකත් සංනි. කයනොත් එක හා සමානයි, සිතනොත් එක හා සමානයි කියලා දේශනා කළා. ඒ කියන්නේ ධ්‍යාන ලබාගත්ත චතුත්ථ ධ්‍යානයේ ලබාගත්ත කෙනෙක් නැවත උපදින ස්ථානයේදී ඒ සත්‍ය ධාන සංඥාවෙන් උපදිනවා. ඊළඟට ඒ උපදින තනත්තා මේ උපදින්නේ මේහප්පලය ඒ වගේම සුද්ධාවාස භූමි වල උපදින අය චතුත්ථ ධාන සංඥාවෙන් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා උපදිනකොට ඒ සංඥාවෙන් උපදිනවා එක සංඥාවෙන්ම උපදිනවා. ඒ වගේම රූපය ගත්තත් ඒ අයගේ රූපය එක හා සමානයි. ඒකයි ඒකත්ත කායා ඒකත්ත සංනීය. ඊළඟට ඒකත්ත සංනී නානත්ත කායා. එතකොට ධ්‍යාන ලැබූ පඨම ධ්‍යාන ලැබූ අය හැම කෙනෙක්ම ඒ පඨම ධ්‍යාන සංඥාවෙන් උපදින්නේ බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ කියන පඨම ධාන භූමියල උත්පත්ති ලැබෙනවා. එතකොට මේ උත්පත්ති ලැබෙන ලබනකොට ඒ අය උපදින්නේ එකම සංඥාවෙන්. නමුත් රූපය විනාශ නානාවිද ආකාරයෙන් පවතිනවා. ඒකත් සංනී නානත්ත කාය. ඊළඟට නානත්ත කාය ඒකත් මේ ඒකත් කාය නානත්ත සංනී ඊළඟට රූපේ එක හා සමානයි ඒ වගේම නානන්ත කාය කියන්නේ <coughs> පළවෙනි දෙවෙනි ධ්‍යාන සමාපatti ලැබූ අය උපදින ස්ථානයි මෙන්න මේ විදිහට හතර ආකාරයයි ආකාසානන්ත ආයතනයත් විඥානන්ත ආයතනයත් ආකින්චඤ්ඤායතනයත් උපදින අය ඒ ඒ සංඥාවස්සේ උපදින එතකොට මේ සත්‍යාකාරයෙන් උපදින සංස්කාර ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැනගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේට කියනවා ලෝක විදූ කියලා. ඊළඟට අට අටවැදෑරුම් ලෝකය ඒ කියන්නේ අටලෝ දහම මනවින් අවබෝධ කරගත්ත නිසා අටවැදෑරුම් ලෝකය ය භාග්‍යවතුන් වහන්සේ නිසියාකාරව අවබෝධ කරගත්තා. ඒ කියන්නේ මේ සෑම කෙනෙක්ම අටලෝ දහමට යටත් වෙනවා. ඒ අටලෝ දහමට අනුව <clears throat> ලාභාලාව යසායස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මෙන්න මේ ස්වභාවය ලෝක ස්වභාවය. අන්නේ ස්වභාවය අටවැදෑරුම් ලෝකයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා අටවැදෑරුම් ලෝකයේ හැටියට මේ සංස්කාර ලෝකය. ඊළඟට නාවැදෑරුම් ලෝකයක් හැටියට අර මුලින් කී සත්ත්ව විඥානත්‍ත්‍ටි හතයි ඒ වගේම නේව සංඥා නා සංඥායතනයයි අසඤ්ඤ සත්‍යයයි කියන මෙන්න මේ දෙක එකතු වෙච්චාම මුලින් කී සත්ත්ව විඥානත්‍ත්‍ටියට මේ දෙක එකතු වෙච්චාම නමයක් වෙනවා ඒ නමය එකතු වුණාම නව සත්තා වාස ලෝකයේ හැටියට හඳුනනවා මෙන්න මේ නව සත්තාවාස ලෝකය භාග්‍යතුන් වහන්සේ නිසියාකාරවම අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේට කියනවා ලෝක විදු කියලා. ඊළඟට දසවැදෑරුම් ලෝකයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගෙන තියෙන්නේ <clears throat> අධ්‍යාත්මික ආයතන පහයි බාහිර ආයතන පහයි. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, දිව්වා, කාය කියන මේ අධ්‍යාත්මික ආයතන 6. බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ. බාහිර වශයෙන් පහයි අධ්‍යාත්මික පහයි. මේ 10 දසවැදෑරුම් ලෝකයේ හැටියට සංස්කාර ලෝකය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා ලෝක විදූ කියලා කියනවා. ඊළඟට දේශනා කළා ලෝක විදූ කියලා දොළොස් ආකාර ලෝකය. දොළොස් ආකාර ලෝකය කියලා කියන්නේ අධ්‍යාත්මික ආයතන 6යි බාහිර 6යි. චක්කුසෝත ගාන දිවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ආයතන 12 දොළොස් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ සංස්කාර ලෝකයේ හැටියට දේශනා කළා. අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේට කියනවා ලෝක විදූ කියලා. එතකොට මේ දොළොස් ආකාර ලෝකය හඳුනාගත්තා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අටලොස් ධාතු ඇටියට 18 ආකාරයකට මේ ලෝක ධාතුව සංස්කාර ලෝකය හඳුනා ගත්තා. ඒ හඳුනාගත්තේ අටලොස් ධාතු හැටියට. දැන් අපි අධ්‍යාත්මික ආයතනය හය ගන්නකොට ධාතු වශයෙන් චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, මනෝ ධාතු. බාහිර ආයතනයන් ගන්නකොට ශබ්ද ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටප්ප ධාතු ධම්ම ධාතු ධාතු වශයෙන් ගන්න. ඒ දැනගන්න විඥාණය සක්ක විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, දිව විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ විඥාන ධාතු. කියලා මෙන්න මේ 18 ආකාරයකට භාග්‍යවතුන් වහන්සේ 18 ධාතුව විෂයාකාරයෙන්ම සංස්නේ සරුවත්යන් වහන්සේ මේ 18 ආකාර ලෝකයේ වශයෙන් හඳුනාගත්තා. මෙන්න මේ හඳුනාගත්ත නිසයි භාගතුන් වහන්සේට ලෝකවිදූ කියන නාමයෙන් අපි හඳුන්වන්නේ. මේවා කොහොම භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තේ අර විශ්ය අසංකේය කල්පලක්ෂයක් තුල ගුණ ලද පාරමිතා ධර්මයන්ගේ ශක්තියෙන් එදා ධම්මදේ බුද්ධ ගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කොට ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ලබනකොට මෙන්න මේ ලෝක සංස්කාර ලෝක ස්වභාවය භාග්‍යතුන් වහන්සේ නිසියාකාරවම අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසා ලෝක විදූ කියලා කියනවා. මේවා සංස්කාර ලෝක. තවත් සංස්කාර ලෝකයන් වශයෙන් වශයෙන් නෙමේ සංස්කාර පදේ භාග්‍යතුන් වහන්සේ නිසියාකාරවම මේවා පැහැදිලි කරලා දේශනා කළා තියෙනවා. සංකත සංකාර, අபிසංකත සංකාර, අවිසංකරණ සංකාර, අයෝගාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ආදී වශයෙන්ුත් මේ සංස්කාර ධර්මයන්ගේ ලෝකයේ තියෙන ස්වභාවය මේ සංස්කාරයන්ගේ තියෙන ස්වභාවය මෙන්න මෙහෙමයි සංස්කාරයන් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ නිසියාකාරවම මේ ලෝක ධාතුවේ තියෙන හේතුයෙන් හටගත්ත හේතුයෙන් හටගන්න හේතුයෙන් සත්‍යයන් වශයෙන් උපදින සෑම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ නිසියාකාරවම ලෝකයේ පිළිබඳව විවරණයක් කරමින් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසායි භාග්‍යතුන් වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. ඊළඟට සත්ත්ව ලෝකය. මේ ලෝකේ ජීවත් වෙන සත්ත්වයෝ භාග්‍යවතුන් වහන්සේ 50 ආකාරයකට වෙන් කරලා තමන් වහන්සේගේ නුවණින් මේ සත්ත්ව ලෝකය අවබෝධ කරගත්තා. සත්‍යය කියලා අපි ගන්නකොට මේ එක්කෙනෙකුගේ තියෙන ස්වභාව ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේ නිසි හැටියට අවබෝධ කරගත්තා. එක එකනාගේ තියෙන මේ සත්‍යයන්ගේ තියෙන ස්වභාව ස්වභාවය. අන්නේ ස්වභාවයට අනුකූලව තමයි භාගතුන් වහන්සේ නොඑක් අවස්ථාවල ධම් දේශනා කළේ. එතකොට මේ සත්‍යයන්ගේ ස්වභාවය භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තා 50 ආකාරයකට සත්‍යේ. අල්ප රජක්ක, මහා රජක්ක, තික්කින්දිය, මුතින්දිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාපය, දුවිඤ්ඤාපය භව්‍ය අභව්‍ය කියලා කොටස් වශයෙන් පෙන්눔 කරනවා. මෙන්න මේ පෙන්눔 කරපු ආකාරය අනුව අපි තේරුම් ගන්න ඕන මේ සත්‍යයන්ගේ ස්වභාවය. අල්ප රජක්ක මහා රජක්ක සත්‍යය. අල්ප රජක්ක රත්යෝ කියලා කියන්නේ කෙලස් අඩු අය. මහා රජක්ක කියන්නේ කෙලස් වැඩි අය. එතකොට කෙලස් අඩු අය පස් ආකාරයකින් අවබෝධ කරගන්නවා මේ ඉන්දිය ධර්මයන් බලවත් වූ නිසා. සද්දාදී ඉන්දිය ධර්ම බලවත් වූ අයට කියනවා අල්ප රජත්ව කියලා. ඒ වගේම මේ ඉන්දිය ධර්මයන් නොවැඩුණු ඒ වගේම කෙලස් බහුල අය පස් ආකාරයකට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගන්නවා. මහා රජක් ඇති සත්‍යෝ කිය. එතකොට මහා රජක් ඇති සත්වයෝ පස් ආකාරයකිනුත් අල්පේ රජක් අල්ප රජක් ඇති සත්වයෝ පස් ආකාරයෙන්ුත් අවබෝධ කරගත්ත නිසා දස ආකාරයකින් සත්‍යය අවබෝධ කරගන්න. ඊළඟට භාගතුන් වහන්සේ අල්ප රජක්ක මහා රජක්ක තික්කින්දිය මුතින්දිය. තික්කින්දිය කියලා කියන්නේ ඉන්දිය ධර්මයන් වැඩුණු අය. මුතින්දිය කියලා කියන්නේ ඉන්දිය ධර්මයන් වැඩිච්ච නැති අය. ඉන්දිය ධර්මයන් වැඩුණ අය පස් ආකාරයකින් අවබෝධ කරගත්තා. ඉන්දිය ධර්මයන් නොවැඩුණ අය පස් ආකාරයකින් අවබෝධ කරගත්තා. කොට දසවැදෑරුම් ආකාරයකින් මේ ඉන්දිය ධර්මයන් වැඩුණ බවත් නොවැඩුණ බවත් කියන මෙන්න මේ දස ආකාරයෙන්ම භාග්‍යතුන් වහන්සේ සත්‍යයන්ගේ සන්නානුව තේරුම් ගත්තා අවබෝධ කරගත්තා. අල්ප රජක්ක මහ රජක්ක එක්කෙන්දේ මුතින්දේ කිය. ඊළඟට ස්වාකාර ද්වාකාර. ස්වාකාර කියලා කියන්නේ යහපත් ගති පැවතුම් නැති අය. ද්වාකාර කියන්නේ අයහපත් ගති පැවතුම් නැති අය. දැන් යහපත් ගති පැවතුම් නැති අය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ගුණ වලින් යුක්තයි. යහපත් හැටියට යුක්තයි. යහපත් ගති පැවතුම් නැති අය ඉන්නවා. ඒ සත්‍යයන් පස් ආකාරයෙන් අවබෝධ කරගන්න. අයහපත් ගති පැවතුම් ඇති අය ඉන්නවා. ඒ අයත් පස් ආකාරනේ පංච නීවරණාදී බහුල කෙලෙස් බහුල සත්‍යයන් ඉන්නවා. ඒ අයත් භාග්‍යතුන් වහන්සේ නුවණින් අවබෝධ කරගත්තා. ස්වාකාර ද්වාකාර වශයෙන් ඊළඟට මේ සුඤ්ඤාපේ දුඤ්ඤාපේ වශයෙන් ස්වාකාර ද්වාකාර වශයෙන් ඊළඟට අවබෝධ කරගත්තා ඒ වහාම ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් අයත් අවබෝධ කරගන්න බැරි අයත් වශයෙන් සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ කිය. සුවිඤ්ඤාපේ කියලා කියන්නේ වහාම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තීක්ෂණ බුද්ධියක් ඇති අය. කියපු පමණින්ම ධර්මයේ වටහා ගන්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය ධර්මයන් පස් ආකාරයෙන් වැඩිච්චයි. ඊළඟට එහෙම ඉන්ද්‍රිය ධර්මයන් නොවැඩුණු අය විඤ්ඤාපේ සත්‍යයන් හැටියට භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ඉන්ද්‍රිය ධර්මයන් නොවැඩුණා. එතනත් දහ ආකාරයක් වශයෙන් පින්නම් කළා. භෞවිය අභෞවිය වශයෙන් දහ ආකාරයකින් භාග්‍යතුන් වහන්සේ පින්නම් කළා. ඉන්දිය ධර්මයන් වෙඩිච්ච අය පස් ආකාරයයි ඉන්දිය ධර්මයන් නොවැඩුණු අය පස් ආකාරයකින් අභාග්‍ය පුද්ගලයන් ඇටියට දේශනා කරනවා. ප්‍රභා භාග්‍යවත් කියන්නේ භාග්‍ය සම්පන්න ඇති අය පස් ආකාරයයි ඉන්දිය ධර්මයන් වෙඩිච්ච අය ඉන්දිය ධර්මයන් නොවැඩිච්ච අය පස් ආකාරයකින් පෙන්වන්න කරනවා. එතකොට මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ සත්‍යයන්ගේ ස්වභාවය අරමුණු කරගත්තා පස් ආකාරයෙන් අල්ප රදක්ක මහා රදක්ක වශයෙන් එක්ින්දේ මුතින්දේ වශයෙන් ස්වාකාර ද්වාකාර වශයෙන් සුඤ්ඤාපේ දුඤ්ඤාපේ වශයෙන් භව්‍ය අභව්‍ය වශයෙන් මේ ලෝකේ ඉන්න සත්වයෝ ඒ සංඥා ඔස්සේ ඒ සත්‍යයන්ගේ ස්වභාවය අනුව භාග්‍යවතුන් වහන්සේ 50 ආකාරයකට මේ සත්ත්ව ලෝකය මනමින් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසා ලෝකවිදූ කියලා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ නව මහා ලෝකය අවබෝධ කරගත්තා. මේ ලෝක ධාතුව තුල නැතුල තියෙනවා නව මහා භවයක්. නව මහා භවය අනුව මේ ලෝක ධාතුව හඳුනාගත්තා. ඒ කියන්නේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, සංඥා ලෝකය, අසඤ්ඤා ලෝකය, නේව සංඥා නා සංඥා ලෝකය ඒ වගේම ඒක ඒකා ඒකෝකාර ලෝකය සතුෝකාර ලෝකය පංචෝකාර ලෝකය කියලා මේ ලෝක ධාත්ව නව වැඩෑරුම් ආකාරයට නව මහා භවය වශයෙන් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. කාම ලෝකය කියලා කියන්නේ මනුස්ස ලෝකයක් සතර අපායක් දිව්‍ය ලෝක හයක්. මෙන්න මේ ස්වභාව මේ ලෝකයේ තියෙන ස්වභාවය සතර අපායේ ඉපදින සත්‍යයන්ගේ ලෝක ස්වභාවයක් මනුෂ්‍ය ලෝකයේ තියෙන ලෝක ස්වභාවයක් සදේව ලෝකයේ තියෙන ලෝක ස්වභාවයක් මනමින් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා කාම ලෝකය මනමින් අවබෝධ කරගත්තා ඊළඟට රූප ලෝකය රූප ලෝකයේ වශයෙන් බ්‍රහ්ම ලෝක 16 නිසියාකාරයෙන්ම අවබෝධ කරගත්තා ඊළඟට අරූප ලෝකයේ හැටියට අරූපය මමතල හතර මනමින් අවබෝධ කරගත්තා. ඊළඟට සංඥා අසංඥා ලෝකය සංඥාව ඇති ලෝක මේවා සංඥාව නැති ලෝක ලෝකයේ මේකයි කියලා මනමින් අවබෝධ කරගත්තා. නේව සංඥා නා සංඥායතනයේ වශයෙන් සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක මනමින් අවබෝධ කරගන්න. ඒක ඕකාර ලෝකයේ වශයෙන් අසඤ්ඤ සත්‍ය අරුමුණු කරගත්තා. ඒ කියන්නේ සිත නැති බඹලව. මෙය නිසි හැටියට අවබෝධ කරගත්තා රූපය පමණක් තියෙනවා. ඒ රූපය නිසි හැටියට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒක ඕකාර ලෝකයේ කියන. සතුෝකාර ලෝකයේ කියලා කියන්නේ ස්කන්ධ හතරක් තියෙන ලෝකය. ඒ කියන්නේ අරූප බඹතල හතර. මෙන්න මේ හතර මනවින් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා සතු ඕකාර ලෝකය කියලා. ඊළඟට පංචෝකාර ලෝකය. පංචෝකාර ලෝකය කියලා කියන්නේ පංචස්කන්ධ ස්කන්ධ පහම පවතින ලෝකය. දැන් අපේ පංචස්කන්ධේ ස්කන්ධ පහම තියෙනවා. අන්නේ ස්කන්ධ පහම තියෙන භූමිය. අන්නේ භූමි භූමිය වල වාසය කරන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ විදිහට කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, සංඥා ලෝකය, සංඥා ලෝකය, ඒක ඕකාර ලෝකය, සතු ඕකාර ලෝකය, පංච ඕකාර ලෝකය කියන මේ ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මනවින් අවබෝධ කරගත්ත නිසා ලෝකවිදූ කියලා කියනවා. ඊළඟට අවකාශ ලෝකය. අවකාශ ලෝකයේ වශයෙන් පෙන්눔 කළේ <clears throat> යම්කිසි දෙයක හිස්තනක් තියෙනවා නම් ඒ හිස්තන තියෙන්නේ අවකාශය. යම්කිසි දෙකක් භාණ්ඩ දෙකක් වෙන් කරන්නේ හැම වෙලෙම අවකාශයෙන් හිස්තනින්. දැන් අපි ගෙඩියක් කරන් දෙකට බලනවා. දෙකට බලනකොට දෙකට වෙන් වුණා කියලා දැනෙන්නේ ආකාශයෙන් තමයි වෙන්නේ. අන්නේ වෙන්නේ ස්වභාවය අනුව භාග්‍යතුන් වහන්සේ මේ අවකාශ ලෝකය පෙන්눔 කරා 31 භූමි තලය තුල හිස්ව තියෙන හැම තැනම අවකාශය පවතින. දැන් මේ පෘථිවිය තියෙනවා. මේ පෘථිවිය කේ ඝනකම දෙදුන් 240000. මේ පෘථිවිය පිටලා තියෙනවා. එතකොට මේ පෘථිවිය 240000 ඝනකම් ඇති මේ පෘථිවි ලෝකය පිටලා තියෙන්නේ දල ලෝකයේ මත. ජලය මත තමයි මේ ලෝකේ පවතින්නේ. එතකොට මේ ජල ලෝකයේ පැවැත්ම ඊට වැඩිය දෙගුණයයි. පොළොව වගේ දෙගුණයක් විකපලලයි ඝනකමයි මේ ජල ලෝකයේ. ඒ කියන්නේ යොදුම් 480000ක් තියෙනවා මෙන්න මේ ජල පොළොව. ඒ ජල පොළොව මත ජල පොළොව මත තමයි මේ මේ පෘථිවිය පිටලා තියෙන්නේ. පෘථිවිය පිටලා තියෙන්නේ දල පොළවෙන්, දල පොළව පිටලා තියෙන්නේ වා පොළවෙන්. වා පොළව ඊට වැඩිය දෙගුණයකින් ඝනකම. ඒ වා පොළව පිටලා තියෙන්නේ අවකාශයේ ලෝකයේ තුල. කියන එක භාග්‍යතුන් වහන්සේ අවකාශ ලෝකයක් මනවින් අවබෝධ කරගත්තා. මෙන්න මේ විදිහට ලෝක ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා තමයි ලෝක විදූ කියන ගුණයෙන් සමන්නාගත වෙනවා කියලා කියන්නේ. එතකොට මේ සියල්ල අවබෝධ කරගත්ත සරුවඥන් වහන්සේගේ ස්වභාවය අපි නුවණින් කල්පනා කරලා බලනකොට මේ සංස්කාර ස්වභාවයන්ගේ தත්ත්වේ නිසියාකාරව අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ සංස්කාර ලෝකයෙන් ඈතරව ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ගුණය උදාකට ගත්තා. අන් සත්‍යයන්වත් මේ සංසාර ලෝකයෙන් එතරව ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න මාර්ගය සකස් කරගත්තා. ඒ නිසා මේ සංස්කාරයන් පවතිනවා නම් අර ලෝක ධාතු වල අපි සැරිසරන. සැරිසරලා අනන්ත අපරිමාණ කාලයක් මේ සංසාර ස්වභාවයෙන් ඔය කියපු තැන්වල උත්පත්ති ලැබන ජීවිත පවත්වාගෙන යන. අන්නේ ශෝක ස්වභාවයෙන් භාග්‍යතුන් වහන්සේ එතර වූ නිසා ලෝකවිදූ ගුණයෙන් සමන්නාගතයි කියලා කියනවා. ඉතින් එවැනි ගුණයක් ඇති උත්තමයන් වහන්සේගේ උතුම් ධර්මයේ සිහිපත් කරගෙන සර්වඥන් වහන්සේගේ උතුම් ධර්මයේ සිහිපත් කරගෙන වටිනා මේ ලෝක ස්වභාවයේ තේරුම් ගත්ත අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ සංස්කාර ලෝකය සෞකලසුන් නැසා අරිහත්ත්වයට පත්වෙච්ච මහෝත්තමයන් වහන්සේලාට මේ සංස්කාර ලෝකයේ තියෙන ස්වභාවය හිසි හැටියට අවබෝධ වෙන මේ සංස්කාරයන් හැතිවීමට හේතුව සමුදය මනවින් අවබෝධ කරගන්නවා ප්‍රහාණය කරනවා. මේ සංස්කාරයන්ගේ Nirodhe Nirodha Satya වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේ Nirodhe දකින මාර්ගය ආර්ය මාර්ගය හැටියට නුවණින් දැනගෙන ආර්ය සත්‍ය අවබෝධය තුළින් මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයෙන් නිදහස්ව ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා කරගන්න පුළුවන් මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙකුට. එනිසා සරුවත්යන් වහන්සේ ස්වභාවය අවබෝධ කරගත්තා අන්‍ය සත්‍යයන්වත් මේ ලෝක ස්වභාවය අවබෝධ කරවලා සංසාර දුකින් අත මිදී ලබන ලෝකය ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිවනටපත් වීමේ වාසනා ශක්තිය ඇති කරලා දුන්නා කියලා අපේ විශ්වාසය තියෙනවා. අන්නේ නිසා එවැනි තුන් ගුණයක් සිහි කරගෙන දැන් මේ සෑම කෙනෙක්ම ඒ එවැනි ධර්මයකට සමන් දීමෙන් අත්පත් කරගත්ත මේ උදාාරතර පුණ්‍ය ශක්තියේ බලය අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන උතුම් කුසල් ලනවන මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන ඔකන විට වැඩිගම් පිටියේ ප්‍රතිරාජ මාවතේ විසු ජී.ඩී. ආදේශේකර පියාණන්ගේ දූ දරුවන් විසින් හා එම පවුල්වල සියලුම සහභාගිකයන් විසින් බලාපොරොත්තු වෙන්නේ ජී.ඩී. ආදේශේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පෙර අද වැනි දිනයක පරිලෝසපත් වූ ඒ.ඩී. එංග නෝනා මෑණියන්ටත් ජී.ඩී. ආර්යතිලක බාප්පාටත් ජී.ඩී. සෝමරත්න සොහොයුරාටත් පින් අනුමෝදන් කිරීම. ඒ අය මේ පින්ඩක අනුමෝදන් වෙලා සුගති සප ලැබමින් පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වී වදාළ අතිපූජනීය තේන්කානේ චන්දවිමල මහා ස්වාමින්දයන් වහන්සේටත් මණ්ඩලයේ පඤ්ඤාසීය මහානායක ස්වාමින්දයන් වහන්සේටත් පානදුරේ අරිදම් ස්වාමින් වහන්සේටත් සෝම ස්වාමින් වහන්සේටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පිණි අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සබ ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. එවාගෙම කාන්තේ පෙරේරා මහත්මිය 61 නියඳගල පන්දි පිටිය. පින් අනුමෝදන් කිරීමක් වශයෙන් DL ගුණරත්න මහත්මයා ඇතුළු පරිලෝසපත් සියලුම ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම. එනිසා එම ගුණරත්න මහත්මයාතුළු නමින් පරිලෝකයෙන් සේනම ඥාතින් මේ පින්දක අනුමෝදන්ව සුගති සංඛ්‍යාත සබලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම කාන්තේ පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඥාතිත මිත්‍රාදී සමදනාතම සිත සාන්තිය සැනසෙල්ල ඇතුව තව තවත් උතුම් පින්දාම් සිද්ධ කරන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. මානවර තලාටුවය කපුටලේ පල්ලේගම පදිංචි ඩේමිස් ජයසූරිය මහත්මයා අරමුණ වශයෙන් වසර 20ක් 30ක් අතර මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත් 2010 මාර්තු මාස 13 වෙනි දින මියගිය වේමිනෝනා ස්වාමි දේනියට නැසී ගිය දේනියට සහ ජීවත්ව සිටින ධර්ම මුනුපුරන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඒ පරිලෝකීය ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ පරමාර්ථයක් වන අතර ඒ අය මේ පින්දක අනුමෝදන් වෙලා සැපයටපත් වේවා. ඒ වගේම ජීවත්ව සිටින දූදරු පිරිසට මුණුපුරු මේ පිළියන් ඇතුළු සියලු දෙනාට නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු සියලුම රණවැරියන්ට ලංකා වාසී සමටත් සිත සාන්තිය සැනසෙල්ල උදා වේවා දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව මහනුවර කලාතුය ගල්පිහිල්ල නුකලිය අද්දේ පදිංචි එඩ්ඩි පිංචි අක්කු මහත්මයා සහ පීඩී පාලිපාන මහත්මිය දෙදෙනාගේ මේ මියගිය දෙමාපියන් ඇතුළු මිය පරලෝකයේ සියලුම ඥාතීන්ද පින් අනුමෝදන් කිරීමත් සියලුම දරු මුරුපුරන් ඇතුළු සියලු දෙනාට සෙත සාන්තිය සැනසෙල්ල උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිය පරිලෝකයේ සියලු දෙනාටත් ජීවත් වෙන සියලු දෙනාටත් මේ උතුම් කුසලය මහත්ඵල මහානිසංස බවට පත් වෙලා ආයුධ ආෝග්‍ය සම්පත් ඇතුව සසර පාරමී පුරාගෙන ඥාන අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහරගම ආනන්ද මෛත්‍රී මාවතේ නම්බර 18න් 18 දිවසේ පදිංචි උදේ විතානගේ මහත්මයා විසින් මේත මාස 5කට පෙර පරිලෝක සපත් මෑණියන් වන සුමනා හේවගේ මහත්මියටත් වසර 29කට පෙර පරිලෝක සපත් පියාණන්වර ධර්මදාස විතානගේ පියාණන්ටත් වසර දෙකකට පෙර පරිලෝක සපත් නන්දනීය වන ගුණරත්න මෙනිකේ හේරත් මෑණියන්ටත් පවුලේ නමින් මේ පරිලෝකයේ සියලුම ඥාතීන්ද මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සතන බාපාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. පවුලේ සමදනාට සෙත් පැතීමක් වශයෙන් මේ පින්කමට සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් සියලු සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් සුගති සංඛ්‍යාට සත ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අද මේ අවස්ථාවට සහභාගී උතුම් පින්කම් සිදු කර ගැනීමට වාසනා ශක්තිය උදා කරගත්ත මේ සියලු දෙනාටම තව තවත් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ශාසනික පින්කම් සිදු කරමින් පාරමී පුරාගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිලං දක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිලං දක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිලං රක්ඛන්තු තං සදාති